ඒක නිසා මේ වේදනා චෛතසිකය මේ නිවනට බොහොම කිටි පාරක් හොයනවා. නමුත් මේකේ තියෙන වැරද්දකුත් පෙන්වලා දෙන්න. ඒ මොකද්ද? මේ වේදනා චෛතසිකට යන්නේ ආනාපානේ හරහා නෙවෙයි නම් කායනුපසන හරහා නෙවෙයි නම් එහෙනම් වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට හිතේ කල්පනා කියුම් පටන් ගන්නවා හිතේ කල්පනා කියුම් ඉවර වෙනවා ඒක නිසා භාවනාවක් නෙවෙයි නිසා හැම වෙලාවෙම මතක තියාගන්න භාවනා පටන් අර ගන්නකොට වේදනාවෙන් නෙවෙයි පටන් ගන්නෙ කායන පස්සනාව පටන් අරගන්නේ ආනාපානෙන්. ඒ ආනාපානෙන් පටන් අරගෙන ටික වේලාවක් යනකොට ආසස් ප්‍රසස්ය හරහම ඉඳගෙන ඉන්නකේ වේදනාවක් මත වෙනවා. භාවනාවක් මත වෙන සැප සුඛ ප්‍රීති වගේ පහල වෙනවා. මේ හැම එකක්ම පහ වෙනකොට කල් නොයවා ඒ චෛතසිකේ අඳුනගෙන වේදනා චෛතසික වෙන් කර ගන්න දැනගන්න නම් යෝගාවචරය හොඳ උපේක්ෂා මනසකින් මධ්‍යස්ථ මනසකින් ගත කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? දුක් වේදනාවක් එනකොටම අර ධම්මදින තෙරින්නාසි කිව්වා වගේ ඒකට නුරුස්නා ගතිය ඇවිල්ලා ඒක පිහලා දාන්න උත්සාහ කරනවා. එnde එnde එnde වේදනාව වැඩි වෙනවා. සර්වචනංශගේ මේ සඳහා වෙන් වෙච්ච වෙනම සූත්‍රයක් තියෙනවා සල්ල සූත්‍රය කියලා. අන්න ඒකදී සර්වචනංශේ සඳහන් කරනවා මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. ඒක පිළිබඳව මම නෑ කියන්නේ නැහැ. නමුත් මේ දුක පිළිබඳ ඇති අකමැත්ත තමයි මේ දුක දරා ගන්න බැරි මට්ටමට ඔසවා තමයි. උදාහරණයක් වශයෙන් කියනවා ඇඟේ උලක් කන. මේ ਸਰවඥාන්සේ කියනවා ඇඟේ උලක් කන චාම් වේදනාව ඒක පිළිබඳව මම නෑ කියන්නේ. නමුත් එතනම තව උලක් කනොත් ආරක දෙගුණ තෙගුණ වෙලා යනවා. බුදුරජාණන් කියන පළවෙනි උල පිටින් ඇවිල්ලා ඇඟට ඇනිච්ච උලක්. දෙක ඒකට ඇති තරහ නිසා හිතේ ඇති වෙච්ච උල. ඒක આવොත් නම් පළවෙනි උලවත් දෙවෙනි දෙක එකතු වෙච්චාම දරන්න බෑ. ඒක නිසා යමක් දකිනකොට අහනකොට රස බලනකොට ගඳ බලනකොට පහස ලබනකොට අනිවාර්යයෙන් මේකට ඇතිවෙනා වූ මනාපමනාප දෙක මේක හොඳයි මේක නරකයි මේක සැපයි මේක දුකයි කියලා අන්නේ මනාපමනාප දෙක හඳුනා ගන්නවා කියන එක ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි ඒක හැබැයි හැම අරමුණකම සිද්ධ වෙනවා. ඕනෙම අරමුණක් <clears throat> රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහත් ඇහැ කන දිව නාසය කය මන කියන පහත් අපි විවෘතයි. මම නැවතත් කියනවා අපිට ඇස් දෙකක් තියෙනවා බලන්න රූප තියෙනවා. කන් දෙකක් තියෙනවා බාහිරේ ශබ්ද තියෙනවා නැත්තම් ඇතුළතින් හරි ශබ්ද ඇහෙනවා. ඊගාවට නාසයක් තියෙනවා ගඳ සුවඳ જાති තියෙනවා. දිවක් තියෙනවා රස ජාති තියෙනවා කයට පහස තියෙනවා. ඊගාව චිත්තක්ෂණය කොයි එක ගනීද කියලා කවුද තීන්දුව කරන්නේ? ඇහැ රූපයක් කරගනීද? කන සද්දයක් ගනීද? ගඳ නහය ගඳ ගණය බලයිද? දිව රස බලයිද? කයද කය පහස බලයිද කියන එක මොනම කෙනෙකුටවත් ඊගා චිත්තක්ෂණය මොකේට වේද කියලා කියන්න බෑ. ඒක තීන්දුව වෙන්නේ වැඩියෙන්ම මනාපේ පහළ වෙනතන් තමයි හිත ඇදිලා යන්නේ. වැඩියෙන්ම මනාපය පහළ වෙන තැනට හිත ඇදිලා යනවා කියන මේ ධර්මතාවය නිසා කාමයෙන්මයි අපි මෙහෙවන්නේ ඊගා චිත්තක්ෂණය. වැඩි රුචියක්, වැඩි මනාපයක්, වැඩි සුඛයක් ගෙන දෙන දෙයට නිකම්ම හිත ඇදිලා යනවා. ඒක අර උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉදුල් කට ගන්න දවසේ පොඩි උන්ට ওই ගංගේවල් වල කරන්නේ රුචි කරන දේවල් ගොඩාක් වටේ තියලා පොඩි එකා මැදින් තියෙනවා. කොයි එක ගනීද කියලා බලන්න. පෙන්වන්නේ නැහැ. ඌ මොනවාක්වත් පෙන්වන්නේ නැහැ. ඉදුල්කට ගාලා ගෙමැද්දේ ඌ කැමැති දේවල් ගොඩාක් තියලා මැද තියපුවම පොඩි එකා මොන දෙයට අල්ලයිද මොන දේ අල්ලයිද කියලා අම්මට කියන්නත් බෑ තාත්තට කියන්නත් බෑ ඒ වගේම බලපෑම් කරන්නෙත් නැහැ. පොඩි එකා දන්නෙත් නැහැ. අන්න මෙතනදී අපේ හිත සම්පූර්ණ මෙහෙවීම කරන්නේ මේ මනාපමනාප දෙක කල්ැතු ආපු තීන්දුවක් කරා. අපේ තියෙන රුචි අරුචිකම් හරහා. ඒක නිසා බාහිරේ කොච්චර දේවල් තිබ්බත් කොයි එක ගනීද කියන එක තමයි විනිශ්චය කරන්නේ. ඒකට එකක් ගන්නවයි කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න. එකක් ගන්නවයි කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප වීම. මෙන්න මෙතනයි අපි කර්මයේ අපි කඹරන තැන. මෙන්න මෙතනයි අපිට සහගහන තැන. අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියේදී ඇහ කන දිවනාසය කයමනතිදී අපි රූපේ බලන්න විතරක්ම ගියයි කියලා කියන්නේ කනට එන ශබ්ද සදාකාලිකව අපිට නැතුණා. නාසයට එන සුවඳ නැති වුණා. ගඳට එන රස නැති වුණා. නායට දිවට රස. කයට පහස නැති වුණා. නමුත් අපි නැති වෙච්ච බව දන්නේ නැහැ. මොකද ඇති වෙච්ච අහුවෙච්ච රූපේ ඒ තරම්ම රසවත්. ඒ තරම්ම ඒකට මත් වෙන නිසා අපිට මේ රූප බලන වෙලාවේදී ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති වෙනවා. ඒ ඒ ආයේ තොරතුරු ප්‍රමාණය නැතුවයි රූපේ හරහායි අපි ඒ චිත්තක්ෂණය සම්පූර්ණ කරන්නේ. ඊගා චිත්තක්ෂණය සද්දයක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කුඩල්ල අල්ලන්න වගේ ටක් ගාලා ඊගා එක අල්ලන එක මනාපමනාපෙන් සිද්ධ වුණාට අල්ලන හැම වෙලාවෙදිම හතරක් අතහැරෙනවා. ඒ වුණාට අපි කියනවා මම ඔක්කොම දැනගෙන අංග සම්පූර්ණ අත්දැකීමක් සහිත පුද්ගලෙක් කියලා. හොන්තට මතක තියාගන්න අපේ අත්දැකීම අංශභාගය නෙවෙයි අංශභාගය නම් පැත්තක් වැඩ කරන පැත්තක් වැඩ නැහැ. මේකෙන් පහෙන් එකයි එක වෙලාවට වැඩ කරන්නේ. එනිසා අපි දැක්කා කිව්වට, ඇහුවා කිව්වට, අත්දැක්කා කිව්වට මම මේක විශේෂඥයෙක් කිව්වට මම මේකේ පරිචය තියෙන කෙනෙක් කිව්වට අපි තාම ආංශික දැනුමකින් ඒක පුම්බලා දක්වමින් සියල්ල දන්න සියල්ල දක්න සරුවත්යන් වහන්සේලා වගේ කතා කරාට අපේ දැනුම මහා දිරච්ච දැනුමක්. මහා හිල් වෙච්ච බොඳ වෙච්ච භංගුර දැනුමක් තියෙනවා. ආන් මේක හොඳට තේරෙනවා. භාවනා කරගෙන ඉන්නකොට අපි සක්මණේ කෙලවරට යනකොට මේ පයේ පවතින හිත මට සක්මන ඉවර වෙනකන් හැරිලා ඉවර වෙනකන් ආපහු එනකන් පවත්තන්න ඕනේ කියලා ගියාම කොයි වෙලාවට රූප පෙනිලා කැඩෙයි tadi. කොයි විදියට සද්ද ඇහිලා කැඩෙයි tadi. කොයි වෙලාවට ඇඟට හුලං වදින නිසා කැඩෙයි දන්නේ. ඒ නිසා එතෙන්ට යන්න ඉස්සල්ලා අපි කොච්චර අදිස්ථාන කරගෙන ගියත් සාර්ථකත්වය කම විදිහකින්වත් කියන්න බෑ. මේ ඔක්කොම සෙල්ලම සිද්ධ වෙන්නේ මේ මනාපමනාප කියන ධර්මතා දෙක නිසා ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මේ මනාපමනාප දෙක දිගේ යන ගමනේ නිවන කවදාවත් නැහැ. ඒක විතරයි ඉතින් දැනගන්න තියෙන්නේ මේ මනාපමනාප දෙක තියෙන තාක්කල් අන්ත දෙකේ වැඩ කරනවා. අන්ත දෙක හැමදාම මැද රේඛාවෙන් දෙපැත්තට කරකේ. මේ දෙක කොච්චර රුචි වෙනවද කොච්චර මනමෝහණීය වෙනවද කොච්චර මන නන්දජීය වෙනවද කියනවනම් ඒ දෙක මැද තියෙන අනන්තයේ දක්වා යන පෙත මේ රුචි අරුචිකත්වයේ දෙක හරහා මත් වෙනවා. දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචර හොඳට දැනගන්න ඕන තමයි රුචියක් පහළ වෙනකොටම අරුචියක් පහළ වෙනකොටම මට මේ පහළ වුණ රුචිය මට මේ පහළ වෙන අරුචිය මාව නිකන් නාස්ලනු දාගත්ත ගොනෙක් ඇදගෙන යනවා වගේ. මේ නිවනට තියෙන චිත්තක්ෂණය ඇද කරලා චපල කරලා පැත්තකට හරවලා මම ආයනේ දිගේ මාන්නේ දිගේ තණ්හාව දිගේ කරකවල අතාරින්. ඉතින් එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඉතින් කරකැන කරකැන හැම වෙලාවකම තමයි දැනගන්න පුළුවන් නම් බාහිරේ රූප සද්ද ගන්ධ රස තිබුණට ඒ විශේෂයෙන මනාපයමනාපේ අපි දෙන්නේගේ සමාන නැහැ. මනාපමනාප දෙක අතින් බලනකොට අපි සංසාරෙන් ගෙන ආපු ස්ත්‍රීන්ට මනාප જાති වෙනයි පුරුෂයන්ට මනාප જાති වෙනයි. බාලයින්ගේ මනාප જાති වෙනයි තරුණයන්ග මනාප જાති වෙනවා. වයසට යනකොට මනාප જાති වෙනවා. ඒව කොච්චර දෝ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන මනාපමනාප හරහා අපි මේ නාස්තනෝ දාගත්ත ගුණෙක් වගේ මේ ඇදගෙන යන ගමනේදී මේ ඒ ඒ සමීකරණේ කිසිම තැනක නිවන නැහැ. ඒ සමීකරණේ කිසිම තැනක අඩු ගන්න අදුක්කම සුඛ වේදනාවක් නැහැ. මේකට මම නිදර්ශනයක් වශයෙන් කියන්න කැමතියි. අපි රෑ බුදියා ගන්න ගියාම උදේ වෙනකන් ගොඩාක් හීන දකිනවා. ඒ හිණොලින් මතක හිටින්නේ අපිට රුචි හරි අරුචි හරි වෙච්ච එකක් විතරයි. අනික දකින්න රූප එකකවත් මතකේ අපිට මතක නැහැ. ඒ වගේම අපි ලක්ෂයක් හමාරක් කියන සභාවකට යනවා. ගියාට පස්සේ ආවම අපිට මතක් වෙන්නේ අපිට වෛරක්කාරයෙක් හිටියා නම් එතන ටක් ගාලා මතකෙයි. අපි මනාප ප්‍රිය කෙනෙක් හිටියා නම් මතකෙයි. අනික ඉන්න මිනිස්සු ස්ත්‍රීද පුරුෂද ව්‍යංජන විදිහට මොනක්වත් මතක නැහැ. ඒ නිසා අපි ගේන්නේ gedara තණ්හා වඩන්න පුළුවන් හෝ ද්වේෂය වඩන්න පුළුවන් ටික විතරයි හිත දරන්නේ. ඒවට අපි මතකය කියලා කියනවා. මතකේ තියෙන්නෙම කුප්පන දේවල්. තණ්හාවේ මනාපේව කුප්පන හෝ අමනාපේ කුප්පන. ඒ කුප්පන ගති නැති මධ්‍යස්ථ දේවල් හිත ඉබේම බැහැරකන මතකයට ගන්නෙත් නැහැ. නමුත් මධ්‍යම ප්‍රතිපදා තියෙන එතන තමයි. ඒ නිසා කවදාකවත් අතීත දැනුමින් හෝ අනාගත දැනුමින් නිවන් ලබන්න බෑ. නිවන් ලබන්නේ වර්තමාන මොහොතේමයි ඒ වර්තමාන මොහොතේ මනාපේ පහළ වෙනකොට මනාපේ බව දන්නවනේ. අමනාපේ පහළ වෙනකොට අමනාපේ බව දන්නවනම් ඒ නාස්ලනුවට අහුවෙන්නේ නැතුව මම ඉන්නේ නාස්ලනුවක නමුත් අහුවෙන්නේ නැහැ කියලා පුංචි පාලනයක් වෙනවා. ඒ නිසා සර්වචත්තනාචාර මන් දෙවෙනි දවසේ කිව්වා වගේ මනාපේ පහළ වෙනකොටම අමනාපේ පහළ වෙනකොටම uppannam me manapam uppannam me amanapam uppannam me manapamanapan තස්ස අට්ටි යති හරායති ජෙගුච්ඡති අනේ මම මෙච්චර සිල් රැක්කට අනේ මම මෙච්චර සමත භාවනා කරාට අනේ මම මෙච්චර විපස්සනා භාවනා කරාට ඕන්න මම මනාපයක් දිගේ ඇදිලා යනවා ඕන්න මම අමනාපයක් දිගේ ඇදිලා යනවා ඕන්න මම මදහත් වේදනට ආවා කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා කර්ම ජවයේ වැඩ කරන්න හැටි ධර්ම වේගය නැති වෙලා කර්ම වේගයක් වැඩ කරනවා ආ මේකට එයා ලැජ්ජිත වෙනවා නම් මේක දුකක් බව දන්නවනම් මේක අතහරින්න ක්‍රියාත්මක වෙනවා නම් ඒ යෝගාචර ඊගාචිත්තක්ෂණයට යන්නේ අර ඉස්සලා ගෙනාවු මනාපෙන් ආතුර වෙලා නෙවෙයි. ඉස්සලා ගෙනාවු අමනාපෙන් මත් වෙලා නෙවෙයි. ඊගාචිත්තක්ෂණයට බලනවා මම කොච්චරක් දුරට රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හරහා මනාපෙට අමනාපෙට ලක් වෙනවා කියන්නේ. මේක බලාන ඉදීමට එසේ මෙසේ සතියක් තිබිලා එසේ මෙසේ වීරියක් තිබිලා බෑ. එසේ මෙසේ සද්ධාාවක් තිබිලා බෑ. මේ ඔක්කොම අල්ලපනලස්සේ දකින්නකම මෙතන සමාධියක් ගන්නවා කියන එක ඊටාත්ම අමාරුයි සමත සමාධියෙන් කරා. ක්ෂණික සමාධිය කියන එතන එතන එන සමාධිය නම් ඒ සෙල්ලක්කාර සමාධිය නම් මේකේ කලහක්ක් තියෙනවා. අරමුණු ටක් ටක් ටක් ටක් ගාලා මාරු වෙනකොට තමයි දැනගන්න හරි මට රූපයක් ආවේ රූපෙට මනාපය ආවා සද්දයක් ආවා අමනාපයක් ආවා ආදි වශයෙන් ඔක්කොම එතන එතන එතන දැනගත්තට මනාපෙ දිගේ මත්ලා යන්නෙත් නෑ අමනාපෙ දිහා ගැටුමක් ඇති කරගන්නෙත් නැතුව යන්න පටන් ගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ඒක නිකන් ඇහැට කුණක් වැටෙනවා වගේ තමයි uppanna manape uppanna amanape. ඒ මනාප මනාප දෙකට ඒක ලැජ්ජිත වෙලා ඒක අතහැරලා ඒක දුකක් බව තේරුම් අරගන්න මේ අදුක්කම සුඛ වේදනාව කියලා ඊට විකල්පයක් තියෙන බවත් ඒ විකල්පේ අපි මෙතෙක් කල නීරස කළ පැත්තකට දාපු නිසායි මේ සැපයි දුකයි දෙක අපිව පෙළා. අපිව නාස්ලනෝ දාගන්න. ඒ නිසා ඒ දෙකට විකල්පයක් වශයෙන් අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. ඒක මතකෙට යන්නේ නැහැ. ආඩම්බරයක් නැහැ ඒකේ. මනින්න දෙයක් නැහැ ඒකේ. නිතරංග ජයක් ඒක තියෙන්නේ. මෙන්න මේකට හැරෙනවා කියන එක සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙක අතර තියෙන පුංචි ප්‍රශ්නයක්. නුවණින් සලකා බලනවද නුනුවණින් සලකා බලනවද කියන දෙක අතර තියෙන පුංචි ප්‍රශ්නයක්. අපි හිතනවා මේක කරන්න පුළුවන් බෞද්ධයන්ට විතරයි කියලා. අපි හිතන උපෙන්ද සාතිකේ බෞද්ධ වෙලා තියෙන්න ඕන කියලා. ඕනම කෙනෙකුට සරුවචනාංශය හම්බුනාට පස්සේ සරුවචනාංශය හරියට කියලා දෙන්නේ දේ තේරෙනවා නම් උඹට මේ වේදනාව තියෙනවා මේ සැප දුක අදුක්කම සුඛ කියලා උඹ අම්මගෙන් අහගත්තේ තාත්තගෙන් අහගත්තේ ගුරුවරයෙක් අහගත්තේ પરම්පරාවෙන් අහගත්තේ සංස්කෘතියෙන් අහගත්තේ මේ සැප දුක දෙක විතරයි අනේ පුතේ දැනගනින් තුන්වෙනි එකක් තියෙනවා අදුක්කම සුඛ මේ අදුක්කම සුඛ වේදනාවට වාංගු කරලා තමයි සැප දුක දෙක අයින් කරන්න පුළුවන් ඒක නිසා මේ මජ්ජේ සූත්‍රයේදී සර්වචනසේ සාමාන්‍යයෙන් කාටත් තේරෙන විදිහට වේදනා චෛසිකට විතරක් නෙවෙයි කොයි චෛසිකටත් ගැළපෙන විදිහට යේ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ බ්‍රූමි මහා පුරිෂෝති යෝද සිබ්බති සිබ්බනි මච්චගා කියලා යමෙක් මේ අන්ත දෙක දැනගෙන යෝ උබන්තේ විදිත්වාන මේ උභයන්තේ දැනගෙන යම් කෙනෙක් මජ්ජේ මන්තාන ලිප්පති ඒ දෙකට සාපේක්ෂව වශයෙන් තියෙන මේ මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව දැනගෙන ඒත් නොඇලී ගත කරනවා නම් ඒ පුරුෂයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. ඒ පුරුෂයාට මේ තණ්හාවගේ ගැටලීම ඉක්මවන්න පුළුවන්. මෙයා ගැටලීමට අහු වෙන්නේ නැහැ. මේ ਸਰවඥයන්සේ පොදුවේ කියනවා මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ අන්ත දෙකම දැනගන්න. මේ සැපත් දැනගන්න ඕනේ දුකත් දැනගන්න ඕනේ වේදනා චෛසිකට සාපේක්ෂව. මේ සැප මේ දුක. නමුත් මේ දෙක මැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. නමුත් ඒකෙත් ඇලෙන්න එපා. තප දුක දෙක දැනගන්න දකින්නකොට මේ මැද විකල්පේ තේරෙයි. ඒකෙත් ඇලෙන්නේ නැතුව හිටියොත් අන්න යාට මං කියනවා මහා පුරුෂයයි කියලා. එයාට බෑ මේ අන්තෝ ජටා බහි ජටා ගැටේ දාන්න. ඒ තණ්හාව නැති සිබ්බණියට මේක අල්ලන්න බෑ. ඒක නිසා සරුවචන් වහන්සේ දේශනා කරන වේදනා චෛසිකයට සාපේක්ෂව අන්ත දෙක කියන්නේ මොකද්ද? අන්ත දෙක කියලා කියන්නේ වේදනාවක මැදත් මුලක්. අපි දුකක් විඳින වෙලාවදී හෝ සැපක් විඳින වෙලාවේ අපි ඒ ඉන්නේ දුකේ හෝ සැපේ හෝ මැද ආරම්භය දැකලා නැහැ. මැදට ඇවිල්ලා ගොරෝසු වුණාට පස්සේ අනේ දුකයි කියලා ඉසాత බැඳගෙන අඬනවා. අනේ සැපයි කියලා පාටි දානවා. නමුත් මේක එතකොට ඒකාංශයයි අපි දාන්නේ. සර්වචන්සි කියන ඔබ අන්ත දෙකම දැනගන්න මෙවැනි ශප වේවා දුක වේවක හට ගන්නා තැනට මුලට හිත යොදන්නේ. ඒතකොට කවදා හරි තේන මේ විශාල සැපයක් හෝ විශාල දුකක් ඉතාම ලාමකව පටන් අරගෙන සූක්ෂමව පටන් ගන්න තමයි දරුණු දුකක් දරුණු සැපක් බවට පත් වෙන්නේ. අන්න එදාට තේන මේ කොයි එකකටත් එකම විපරිණාමයක් තියෙන්නේ යාන්තර පටන් ගන්න දේ ලොකු දුකක් යාන්තර පටන් ගන්න දේ ලොකු සැපක් බවට පත් වෙනවා. දැන් එයා මුලයි මැදයි දෙක දැනගත්ත දවසේ අන්ත දෙක දැනගත්තා. එයාට විතරයි මේකේ අග දැනගන්න පුළුවන් වෙන්නේ ඒක තමයි වේදනාවේ නිරුද්ධ වීම තමයි ක්ෂය වීම තමයි වැය වීම තමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඒක නිසා යෝගාවචරය ඊට පස්සේ සැපක් ආවත් දුකක් ආවත් ඒකේ අන්තර්ගතයට සැලෙන්නේ දුකක් ආවත් සැපක් ආවත් ගෙවි යන පැත්ත ගැන සැලකීමක් දුක නැති වෙන පැත්ත සැප නැති වෙන පැත්ත ආනික දකින්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය තුළ චින්තනයේ දෘෂ්ටියේ සම්මා මේ යෝනිසමස්කාරය ඇති වෙන වෙනස ඒ යෝගාවචරයාටවත් <clears throat> බොහෝ කල්යනකම් තේරෙන්නේ මොන්න තොවිලේ නැතුවත් එයා බලන්නේ තොවිලේ හමාර වෙන්නේ කවුද දැන් ඔය දේශපාලන වැඩපිළිවෙල වල හරියට මුල්ගල් තියෙනවනේ. මුල්ගල් පැල වුණත් වැඩේ යන්නේ හැම කෙනාම ආසයි මහා සමාරම්භ වැඩ කරන්නේ. නමුත් අන්තිමට අප කිච්චයි. කට්ටිය අසෙන එකක් විතරලා මුල්ගල් තියෙනවා විතර අන්තිම මුල්ගල් පැල වෙනකම් මොකුත් නැහැ. ඉත සමහර ඒව තියෙනවා බොහෝම හිමීට පටන් අරගෙන මහා කෘත්‍යයක් කරන. අප සමාරම්භ මහා කිච්චයි. දැන් දේශපාලනයට කරනකොට මහා සමාරම්භ අපකිච්ච. යෝගාවචරය මෙන්න මේ දෙක දිහා හොඳට බලන ඉන්නවා. මේකදී අපි කොච්චරක් අනුන් රවට්ටන්න කටයුතු කරනවද? කොයි එකද අපිට මුලැමැදාග තුනේදීම සමසිතින් බලලා විශේෂයෙන්ම මේක ගෙවන් වෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැන බලන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමිෂ සුඛය ගෙවිලා ගියත්, සාමිෂ දුක ගෙවිලා ගියත්, නිරාමිෂ සුඛය ගෙවිලා ගියත්, නිරාමිෂ දුක්ඛය ගෙවිලා ගියත් නිරාමිෂ අදුක්කම සුඛය ගෙවිලා ගියත්, නිරාමිෂ සාමිෂ අදුක්කම සුඛය ගෙවිලා ගියත්, ගෙවි යන පැත්තේ නම් එකම රසයේ තියෙන විමුක්ති රසයමයි. ඕනෙම වේදනාවක සැප වේවා, දුක් වේවා, අමිෂ වේවා, නිරාමිෂ වේවා, අදුක්කම සුඛ වේවා, ඒක ගෙවන් වෙනකොට කෝගම තියෙන එකම සැප. ඒ නිසා සරුවචාන්සි කියනවා ධර්මයේ කොහෙන් රසක බැලුවත් ධර්මයේ හරියට රස බලනවන විමුක්ති සුඛය තියෙනවා. නමුත් අපේ මානසිකත්වයේ තියෙන හැම වෙලාවෙම පටන් ගන්න තැන බලන්න විතරයි. දකින්නන දකින්න පුළුවන් පටන් ගන්න තැන විතරයි. ඒකට ඉසాత බඳගෙන ඇඬුවට ප්‍රශ්නේ මධ්‍යම ප්‍රතිපදාවේ ආර්යශ්‍රාමික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ පිටවැටලා තියෙන දේක හැමාරේ බලනකොට. ගිවන් වෙන හැටි බලනකොට. ඉතින් ඒක අපිට පේන්නේ අවමංගල්‍යයක්. ඒක අපිට පේන්නේ නාස්තික දෘෂ්ටියක් විදියට. විනාශක දෘෂ්ටියක් විදියට